තෙරුවන් සරණ වේවා සදැහැති පින්බර ඔබ සැමට. පින්නතුනි, නෙකතරු පෑයුවත් පුරා පුන්සඳ පායනාතෙක් අප බලා හිඳින්නා. නොයෙකුත් මතවාද පැවතියත් සම්බුදු වදන ශ්‍රවණය කරන්නට පින්බර ඔබ අප බලා හිඳිනවා. එලෙසින් බලා හිඳින ඔන්න බලා හිඳින්නන්ට සම්බුද්ධ භාෂිතය ශ්‍රවණය කරන්නට මඟ කියා දෙන බෞද්ධ හරුපවාහිනී ධර්මදේශනාව අදත් අප මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. පින්නතුනි අද දවසේදී ඔබ අප කෙරෙහි මිත්සිතින් යුතුව මෙම පුණ්‍යවන්ත මැදිරියට වැඩම කොට වදාලා පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දේශකයාණන් වහන්සේ අප සියලු දෙනාම දොහොත් මුදුනත් හේ තබා සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාධෝ සාධෝ සාදු. පින්නතුනි අද දවසේදී මෙම උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙනවා සුරංග කුමාර මහත්මයා සහ ඩිලිනි දමයන්ති මහත්මිය ප්‍රධාන කල්යාණ මිත්‍ර වූ එම පවුලේ සදැහැති පින්බර පිරිස ඥාතීන් හිත මිත්‍රාදීන් පිරිස ඒකරාශී වීමෙන් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ මෙම ධර්ම දේශනාව ප්‍රචාරය වන අද දවසේදී ජන්මදිනය සමරන ඩිලිනී දමයන්ති මැතිණියට සුභාශංසන ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙනවා.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 ධර්ම දාණය ධර්ම ශ්‍රවණය කියන දෙකම මේ ශාසනය උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨ පින්කම් අතර බොහෝම උත්තරීතර තැනක තියෙන ආනුභාව සම්පන්න පින්කම් දෙකක්. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන අය ධර්ම දානයාගේ මහත්ඵල මහානිසංස භාවයේ මනාව අවබෝධ කරගත් අය. ඒ නිසයි මේ විදිහේ පින්කම් සිදු කරන්න සංවිධානය කරගන්නේ. මහත්ඵල මහානිසංස භාවය යම් ප්‍රමාණයකට අපි දන්න නිසා මේ වෙලාවේ ඒ කාරණාව දිගට දිගට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා කල්පනා කරනවා. දැහත් වට්ටියක් පිළිගන්වලා ආරාධනාවක් කරාම ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ශ්‍රවණය කරන අයට මහා කල්ප 9ක ආනිසංස ලැබෙනවා කියලා දේශනා කළා. මිය පරලෝ ගියපු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරාම ඒ අයට මහා කල්ප එකකට ආනිසංස ලැබෙනවා. මේ කල්ප කාරණාවත් අපි ධර්මයේ තුලින් මනාව අහලා තියෙන නිසා යම් ප්‍රමාණයකට දන්නවා. මහා කල්පයක් කියලා කියන්නේ අති දීර්ඝතර කාලයක්. එක මහා කල්පයක් ඇතුලේ අන්තර්කල්ප කියලා පුංචි පුංචි කල්ප 256ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. අභිධර්ම අට කතාවේ පැහැදිලි කරනවා අන්තර්කල්පයකට මනුෂ්‍ය වර්ෂ කීයක් තියෙනවද කියලා. ඒවත් අපට ගණන් කරන්න පුළුවන් මානෙ නෑ. සාමාන්‍ය අපි ගණන් කරන ඉහළම ගානට අපි අද සඳහන් කරන්නේ කෝටි ලක්ෂය නැත්නම් ට්‍රිලියන 1 කියලා. නමුත් අතීතයේ අය ගණන් කරලා තියෙන ඉහළම ගාන හඳුන්වලා තියෙන්නේ අසංඛ්‍ය කියලා. අපි ගණන් කරන ගාන ලියන්නේ 1.12න් අසංඛ්‍ය ලියන්නේ 1.140න් එහෙමනම් අන්තර්කල්පයක තියෙන මනුෂ්‍ය වර්ෂ ගාන සඳහන් කරනවා අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් කියලා. කියන්නේ 1.140 ඒවා 86 ලක්ෂ 40000ක් එක අන්තර්කල්පයක් ඇතුලේ දවස් 365 මනුෂ්‍ය වර්ෂය තියෙනවා කියලා සඳහන් කරනවා. මහා කල්පයේ ඇතුලේ එවන් අන්තර්කල්ප 256ක් තියෙනවා. ඒ වාගේ මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා කියනවා. එක ධර්ම දානමය පින්කමක් සිදු කරගන්න දැහත් වට්ටියක් පිළිගන්වලා දේශකයාණන් වහන්සේට ආරාධනාවක් කරාම සබ්බ දානං ධම්ම දානං ජිනාති භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනා පාඨය මොනතරම් ගැඹුරක් තියෙනවද කියලා හිතෙන්නේ මේ කාරණා තව ටිකක් ගැඹුරින් කල්පනා කරන අයටයි. එහෙම නැත්නම් ඒක අපි හැමෝම දන්න තවත් එක වචන කීපයක් විතරක් වෙනවා. එහෙනම් මේක බොහෝම ගැඹුරු අර්ථයක් ඇතුවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනීවරණ සූත්‍රයෙන් පැහැදිලි කරනවා ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් ඇතුව බණ අහන්න ඕන කියලා. ඒ තමයි මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්තබෝධ්‍යාංගාදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් බණ අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සංසාරේ පින් තියෙන අය ත්‍රි හේතුක උප්පත්තීන් වගේ ඇති අය ඒ දේශනාවල් අතර මාර්ගඵල ලබන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. අදත් මගඵල ලබන්න පුළුවන් අය ඕන තරම් ඕන තරම් ඉන්නවා. මේ පිරිස අතරත් නෑ කියලා කියන්න නම් කාටවත් බෑ. හැබැයි අපිම කල්පනා කරනවා නම් එදා මගඵල ලැබුවට අද මගඵල ලබන්න බෑ කියලා ලබන්න පින තිබුණත් ලැබෙන්නේ නෑ. මොකද අපි තුලම නීවරණයක් ගොඩ නැගිලා. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ අන්තර්දාන පහක් දේශනා කරනවා. පළවෙනි එක තමයි අධිගම අන්තර්දානය. පළවෙනි දාහ රහතන් වහන්සේලාගෙන්ම පිරෙනවා. දෙවෙනි දාහත් එහෙම්මමයි. ඉතින් මේ ගෙවිලා යන්නේ තුන්වෙනි දාහ. ඉතින් තුන්වෙනි දාහෙත් මහා ඍද්ධිමත් රහතන් වහන්සේලා පවා නෑ කියලා කියන්න මේ ලෝකේ කාටවත් බෑ. අපේ රටේ යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. නමුත් නෑ කියලා කියන්න ඒත් කාටවත් බෑ. ඒත් ලෝකේ ඕන තරම් 이르දිමත් රහතන් වහන්සේලා ඉන්නවා. බුරුමේ වාගේ නම් තායිලන්තේ වාගේ නම් අදත් දැකලා වැඳගන්න රහතන් වහන්සේලා ඉන්නවා. මහා 이르දිමත් රහතන් වහන්සේ නමක් 2003 ජීවත් වෙලා 2004 පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ 이르දිය නිසාම උන්වහන්සේ අදිෂ්ඨාන කළා උන්වහන්සේගේ දේහය ඒ විදිහටම පවතින්න ඕන කියලා. 2003 බුරුමි ගියාය නම් උන්වහන්සේ වැඳගත්තා. අද යන කෙනෙකුට උන්වහන්සේගේ දේහය වඳින්න පුළුවන්. ඉතින් අපිට එතකොට පැහැදිලි වෙනවා තාමත් මේ තුන්වෙනි 1000 ඉක්ම යනකොටත් මහා ඊර්දවන්තයෝ මේ ශාසනය නිසා තාම පහළ වෙනවා කියලා. ඒ නිසා දේශනා කරනවා පස්වෙනි 1000 වෙනකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ හිග නැහැ කියලා. ඒ අතර රහතන් වහන්සේලාත් ඉන්නවා සෝවාන් අය බොහොම වැඩි. එහෙනම් අද මේ තුන්වෙනි 1000 ඉක්ම යන්නත් කලින් අපි තීරණය කරලා තියෙනවා එදා මගඵල ලැබුවට අද බෑ කියලා. එහෙම තීරණය කෙරුවොත් ලබන්න වාසනාව තිබුණත් ලැබෙන්නේ නැති බව තමයි සඳහන් කරන්නේ. එමනම් මහා ඍද්ධිවන්තයෝ තාමත් මේ රටෙත් නෑ නෙවෙයි නමුත් ශාසනය නිසා ඉන්නවා. 2004 පිරිනුවන් පාපු රහතන් වහන්සේ කන්ඩියුට් ෂැඩෝ කියලා තමයි උන්වහන්සේ ඒ රටේ නමින් හඳුන්වලා තියෙන්නේ. අද ගිහිල්ලා දේහය නම් බලල වැඳගන්න පුළුවන්. ඒ නිසායි දේශනා කරන්නේ මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන්ම බණ අහන්න ඕනේ මේක තමයි මහත් වූ බලාපොරොත්තුව. අපි සියලු දෙනාම ඒ චේතනාවම ඇති කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරමු. ඒ එයින් ලබන උතුම් කුසලය අපි සියලු දෙනාටම මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මේ දානය පිළිබඳව කරුණු කීපයක් අනාවරණය කරන තවත් කතාවස්තුවක් පදනම් කරගත්ත දේශනාවක් කෙටියෙන් ඉදිරිපත් කරන්න කල්පනා කළා. මේ දේශනාවට පදනම් වෙන සූත්‍රයේ සහිත කතා වස්තුව විමානවත්තු පාළියේ පීත විමාන කියන කතා වස්තුවෙන් තමයි මාතෘකාව සකස් කරගත්තේ. පීත විමාන. පීත කියලා කියන්නේ කහ පාට. සක්දේව් රජතුමා තම පිරිසත් එක්ක ඇතැම් දවස්වල සතුටු වීම විනෝද වීම සඳහා මේ නන්දන කියන උයනට යනවා. මුළු දිව්‍ය ලෝකෙම අය එදාට එතුමත් එක්ක විනෝද වෙන්න යනවා. විශේෂයෙන් ශක්දේවි රජතුමාට පරිවාර දිව්‍යාංගනාව කෝටි දෙකහමාරක් ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ සියලු දෙනාමත් මේත් එක්ක යනවා. මේගොල්ලෝ එක දවසක් නන්දන උයනට යන්න සූදානම් වෙලා ඉන්න අතරේ එකපාරම තව දිව්‍යාංගනාවක් සක් දෙවිඳුන්ගේ දිව්‍යාංගනා ගොන්නට එකතු වෙනවා. හැබැයි අනික් සියලුම දිව්‍ය සහ දිව්‍යාංගනාවන්ගේ ආලෝකය මැඩ පවත්වමින් ඒ සියලු දෙනාට වඩා ඊතා උසස් රූපශ්‍රීයක් සහ ආලෝකයක් සහිතව තමයි ඇය පහළ වෙන්නේ. ඇය පහළ වෙලා මේ පිරිස අතර විශේෂයෙන් පෙනී හිටිනකොට සක්ට දේවේන්ද්‍රයන් වහන්සේ ඇගෙන් අහනවා මේ වාගේ උසස් වර්ණයක් සහිතව මේ වාගේ සැප සම්පත් සහිතව ඉපදුනේ කොයි ආකාරයෙන්ද කියලා. ඒ පිළිබඳව සඳහන් කරනවා විමානවත්තු පාළියේ පීත වත්තේ පීත දජේ පීත ලංකාර භූසිතේ පීත චන්දන ලිප්තාංගේ පීත උත්පල මාලිනී. මම මුලින් සඳහන් කළා පීත කියන්නේ කහපාට. ඇය පූජා කරලා තිබුණේ කහපාට වුණාට ඇය ලබන්නේ රන්වන් පාට. පාට විතරක් නෙමෙයි ලබන සියල්ල රන්වන්. නමුත් මෙතන ඒ රන්වන් හඳුන්වලා තියෙන්නේ පීත කියලා. එහෙනම් පීත වත්ති. අය ඇඳලා ඉන්න සියලුම සලුපිලි රත්තරම් පාටයි. පීත දජේ ඇය ජීවත් වෙන තැන ඇගේ මාලිගාව වටේට තියෙන දජ පතාක නැත්තම් කොඩි ඒ ඔක්කොම රත්තරන් පාට සහ රන්වන්. පීත ලංකාර භූසිතේ ඇයට පහළ වෙලා තියෙන මාලිගා ඒ සියල්ලමත් රත්තරන්. පීත චන්දන ලිප්තාංගේ මේ ඇගේ ගල්වන සුවඳ සඳුන් රත් සඳුන් වුණාට ඒ සියල්ලමත් රන්වන් පාටයි. පීත උත්පල මාලිනී උත්පල කියලා කියන්නේ මහනෙල් මල් වලට. ඇය මහනෙල් මල් පැලඳගෙන ඉන්නේ. නමුත් ඒවා නිල් පාට නෙමෙයි රන්වන් පාටයි. මේ වගේ ඇයට තියෙන රන්වන් පහය, රණින් කළ යහන, රණින් හෙබි රන් ආසන, රණින් යුක්ත බඳුන් රත්තරන් වූ රියක් ලැබෙනවා ගමන් කරන්න. ඒ රියට යොදන අශ්වය තරන්වන්. ඒ වගේම ඇයට පවන්සලන යම් උපකරණයක් තියෙනවා නම් ඒ සියල්ලමත් රන්වන් මේ පහළ වෙන සියලුම දේවල් රත්තරන් පාටයි. පාට වගේම මේ සියලු දේවල් පාට විතරක් නෙමෙයි මේ සියල්ල රත්තරන්. ඉතින් මේ නිසා සක් දෙවිඳු අහනවා දිව්‍යාංගනාවිනි මනුලව ඉන්න කාලේ මෙතරම් සම්පත් ලබන්න ඔබ කළ පින්කම මොකද්ද කියලා. මේ මොන වාගේ පින්කමක් කරලාද මේ වාගේ සම්පත් ලැබුවේ. ඒ වෙලාවේ මේ තැනැත්තිය ප්‍රකාශ කරනවා කෝසාතකී නාම ලත්ති බන්තේ කිත්තිතා අනබිජ්ජිතා තස්සා චත්තාරි පුප්පානී තූපං අභිහරින් අහං ස්වාමීනි මේ manuss ලෝකේ තියෙනවා කෝසాతකී කියලා වැලක් මොනවටද මේ කෝසාතකී කියලා කියන්නේ? කෝසාතකී කියලා කියන්නේ අපි හැමෝම දන්න වැටකොළු වලට එළවලුවා. වැටකොළු වල අපි දැකලා තියෙනවා. වැටකොළු මල් කහ පාටයි. කෝසාතකී නාම ලත්ති බන්ති. ස්වාමීනි කෝසාතකී කියලා නම ලබාපු වැල් වර්ගයක් තියෙනවා manuss ලෝකේ. හැබැයි කවුරුවත් මහා ලොකුවට වැඩි ගණන් ගන්න වැලක් සලකන උසස් සේ සලකන දෙයක් නෙමෙයි කිත්තිතා අනබිච්චිතා මහාලොකු කීර්තියක් ඒ වැලට නෑ. නමුත් තස්සා චත්තාරි පුප්පානි ස්වාමීනි මම මේ වැටකොළු වැලෙන් මල් හතරක් තස්සා චත්තාරි ඒ වැලෙන් මල් හතරක් අරගෙන තූපං අභිහරින් අහං භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන තූපය දිහාවට ගමන් කළා. මල් හතරක් අරගෙන මෙයා චෛත්‍ය දිහාට ගමන් කරනවා. මේ චෛත්‍ය රජතුමා හදාපු භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යය. මේ චෛත්‍ය හදන්නේ අජාසත් රජුරුවෝ. බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨානයෙන් විසුරුණ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8යි. ද්‍රෝණ 8න් එකක් අජාසත් රජුරවන්ට ලැබෙනවා. ඒ ද්‍රෝණ 7 තැම්පත් කරලා ද්‍රෝණ 1 තැම්පත් කරලා තමයි අජාසත් රජුරෝ මේ මහ විශාල සෑයක් හදන්නේ. අපේ මහ සෑය තරමට විශාලයි. මෙන්න මේ සෑය ගාවට තමයි මේ තැනැත්තිය මේ මල් හතර අරගෙන යන්නේ. හැබැයි මෙයාට මල් පූජා කරන්න බැරුව යනවා. මේ මල් හතර අරගෙන යන්නේ ධාතු චෛත්‍යයට පූජා කරන්න යනවා කියලා හිතාගෙන නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශරීරය අරමුණු කරගෙන තමයි ඇය යන්නේ. අර වැඩ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. චෛත්‍ය වැඩ හිඳවලා තියනවා කියන චේතනාවක් නැහැ. උන්වහන්සේ උදෙසා මේ මල් හතර පූජා කරන්න කියලා බුදු පියාණන් වහන්සේගේ ශරීරය පිළිබඳව මෙනෙහි කරමින් තමයි යන්නේ. පාරේ යන්නේන මිනිස්සු පාරේ ඉන්න සත්තු, පාරේ තියෙන දේවල් ඒ මොකවත්ම ඇයට මෙනෙහි වෙන්නේ නැහැ. මිනිස්සු පාරේ යනවා මිනිස්සු ගියාද නැද්ද කියලා ඇය දකින්නේ නැහැ. මිනිස්සු යනවා නමුත් ඇගේ එකම සිත තියෙන්නේ බුද්ධ ශරීරයේ අරමුණු කරගෙනයි චෛත්‍ය දිහාවට යන්නේ. මේ යන අතර එළදෙනක් පාරේ ඉන්නවා අලුතෙන් පැටවු දාලා. ඉතින් මේ කාලෙට එළදෙන්නු ටිකක් සැරයි. ඒ නිසා මේ එළදෙන ළඟට එනකොටම මේ තැනැත්තියට ඇනලා එතන මරලා දානවා. ඒ නිසා මල් හතර පූජා කරගන්න බැරි වුණා. නමුත් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් මේ මල් ටික අරන් ආපු පිනට තමයි අර සියලු සම්පත් සහිතව දෙව්ලොව උප්පත්තිය ලැබුවේ. ඉතින් ඇය සක්දෙවි රජතුමාට කියනවා දෙවිඳුනි මේ මල් හතර බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න ලැබුණා නම් මට මීට වඩා සම්පත් ලැබෙනවා කියලා මට හිතෙනවා. මට මේක පූජා කරගන්න බැරි වුණා. ඉක්මන මේ කාරණාව මේ පීතවත් වී තව ටිකක් ඇය විස්තර කරනවා ඇයට ලැබෙන සම්පත් පිළිබඳව. මේ කාරණාව අහලා සක්දේව් රජතුමා නන්දන උයනට විනෝද වෙන්න යන එක නවත්තනවා. නවත්තලා මාතලී කියන රතාචාර්යයන්ට කතා කරලා කියනවා මාතලී එන්න. මේ බලන්න එක දානයක තියෙන මහත්ඵල මහානිසංස භාවය. දැන් මේ අනික් සියලු දෙවිවරුන්ට ඇහෙන්නයි මාතලීට කියන්නේ. මාතලී සූදානම් වෙන්නේ. අපි විනෝද වීම නතර කරලා අපි යමු බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරන්න. චූලා මණි කියන චෛත්‍ය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තෞතිසාවේ ඉදි කරපු සෑයක් කියලා සඳහන් කරනවා. චූලා මණි චේතිය. සක්දේවි රජතුමා මේ සියලු දෙනා මඬ ගහගෙන චූලා මණි චෛත්‍ය රාජයාගාවට නැවත වතාවක් ගිහිල්ලා හත් දවසක්ම අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෙව් පිරිසත් එක්ක බුදු පියාණන් වහන්සේට උපස්ථාන කරමින් පූජා පවත්වමින් මලු පෙත්මන් අමදමින් සුද්ධ කරමින් කටයුතු කළා කියලා සඳහන් වෙනවා. මේ කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ අද නැහැ. නමුත් ਸਰුවඥ ධාතුන් වහන්සේලා තාමත් තාමත් වැඩ ඉන්නවා. ලෝකේ යම් තැනක අබ ඇටයක් තරම් වූ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් තාමත් බුද්ධ ශාසනය පවතිනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව තමයි ඒකේ තියෙන්නේ. මම මුලින්ම සඳහන් කළා මේ ශාසනයේ අන්තර්දාන පහක් තියෙනවා කියලා. අවසාන අන්තර්ධානයේ තමයි ਸਰවඥ ධාතුන් වහන්සේගේ අතුරුදහන් වීම. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ਸਰවඥ ධාතුන් වහන්සේලාට කිසිම කෙනෙක් වන්දනා කරන්නේ නැති පූජාවක් පවත්වන්නේ නැති එක දවසක් අනාගතයේ ලැබෙනවා කියලා. කිසිම කෙනෙක් වඳින්නේ කිසිම කෙනෙක් පූජාවක් පවත්වන්නේ එක දවසක් අනාගතයේ එහෙම එළඹෙනවා. එදාට මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම සරුවඥ ධාතුන් වහන්සේලා එකතු වෙනවා. එතෙක් හෙලවෙන්නේ නැතුව තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලේම එක පුද්ගලයෙක් ධාතුන් වහන්සේට වඳිනවා නම් කෝටි ලක්ෂයක් සක්වලියෙම තියෙන සියලුම ධාතුන් වහන්සේලා ඔහු වෙනුවෙන් සැලවෙන්නේ නැතුව තියෙන තැන්වලම පවතිනවා. ඔහුත් යම් දවසක අතෑරියොත් මේ වන්දනාවෙන් වැඩක් නැහැ කියලා එදාට එකතු වෙනවා. ලංකාවේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා රුවන්වැලි මහසෑය ගාවට එකතු වෙනවා. අජාසත් රජුගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එක සෑයක් හැදුවා. හැබැයි ඒ සෑයවල් අද අද නැහැ. ඒ ධාතුන් වහන්සේලා නැවත නැවත තැන් තැන් වල විසිරීලා විසිරීලා සෑයවල් හැදුනා. මේ කෝටි ලක්ෂයක් සක්වල කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ආඥා චක්‍රයේ පවතින ප්‍රදේශය. යම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකොට මේ ලෝක ධාතුවේ යම් ප්‍රදේශයක් යම් ප්‍රමාණයක් වෙවුලුවා නම් සෙලවුණා නම් ප්‍රකම්පණය වුණා නම් අපි කියන්නේ දස දහසක් සක්වලවල් කම්පාවටපත් වුණා කියලා උන්වහන්සේ උප්පත්තිය ලැබනවා සමගම. ඒ කියන්නේ මේ අති උත්තමයන් වහන්සේ ඒ සියලු භූමිය ආක්‍රමණය කළා කියන එකයි. යම් රජෙක් යම් භූමියක් ආක්‍රමණය කළොත් තව රජෙක් ඒ භූමියට ඇතුල් වෙන්නේ ඇතුල් වෙන්නේ නැහැ. තවත් රජයක් කරවන කෙනෙක් ඒ භූමියට රාජ්‍ය කරවීම සම්බන්ධයෙන් ඇතුල් වෙන්නේ නැහැ. එහෙනම් කෝටි ලක්ෂයක් සක්වල උන්වහන්සේගේ ආඥා චක්‍රය පැතිරෙනවා කියලා කියන්නේ ඒ මුළු භූමියම ග්‍රහණය කළා කියන එකයි. අය මේ සම්මා සම්බුද්ධ ශාසනය පවතිනකම් ඒ ප්‍රදේශය තුල සක්විති රජ පහළ වෙන්නේ නැහැ. ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පසේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ භූමිය ග්‍රහණය කළා කියලා කියන්නේ. එහෙනම් මේ කෝටි ලක්ෂයක් සක්වලේම වැඩියෙන්ම ධාතුන් වහන්සේලා තැම්පත් වෙලා තියෙන එක චෛත්‍යයක් තියෙනවා නම් ඒ වාග්ය තියෙන්නේ අපිට. ඉතින් මිනිසෙක් වෙලා ඉපදෙන්න පුදුමාකාර විදිහට සිල් රැකලා තියෙන්න ඕනේ. වෙන මොනවා කෙරුවත් උපත තීරණය කරන්නේ උපත තීරණය කරන එකම සාධකය සීලය. එතකොට අපි හැමෝම පහුගිය ජීවිතවල නම් මෙච්චරයි කියලා සීමා කරන්න බැරි තරම් අප්‍රමාණ සිල් රැකපු අය. එහෙම සිල් රැකලා වුණත් මේ ලංකාවේ උපදින්න නම් පුදුමාකාර සීලයක් රකින්න ඕනේ. මේ ලෝකෙ කොච්චරද මිනිසුන් ඉන්නේ ඒ සියලු දෙනාට වඩා ලංකාවේ උපදින්න වාග්යවන්ත වෙන්න ඕනේ. වැඩියෙන් පින් කරන්න ඕනේ. ඉතින් අපි ඒ ඔක්කොම කරලා තියෙනවා. අද ඒ වගේ වටිනාකම් අපි නොදන්නවා වුණාට තේරුම් නොගත්තට හේතුව තමයි බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් සරුවඥ ධාතුන් වහන්සේලා නිදන් වෙච්ච එක සෑයක් මේ ලෝක ධාතුවේ කොහෙවත් තියෙනවා නම් ඒ ලංකාවේ හැර වෙන කොහෙවත් නන් නෙමෙයි. අපි සමහර වෙලාවට හිතනවා සලුමිනි සෑය සිලුමිනි සෑය බලන්න යන්න අපිටත් දෙව්ලොව යන්න තිබ්බනම් වටිනවා කියලා. හැබැයි කෝටි ලක්ෂයක් සක්වලක ජීවත් වෙන සියලුම දෙවි මිනිසුන් මම හිතනවා ප්‍රාර්ථනා කරන්නේ මහසෑය වැඳගන්න ලංකාවේ උපදින්න තිබ්බනම් හොඳයි කියලා. එතකොට අපි ඒ පින ලබලා නැද්ද? අපි ඒ පින ලබලා තියෙන්නේ. වැඩියෙන්ම සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේත් මේ රටේ. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුද්ධත් ලංකාවට පැමිණිච්ච තුන්වෙනි වතාවේ රුවන්වැලි මහසෑය ඉදිවෙන භූමිය. එතකොට භූමිය විතරයි ඔය භූමියේ වාඩි වෙලා සමාපatti සුමේ සුවයට සමවැදිලා මේ පොළවට මහ පුදුම ශක්තියක් දුන්නා. මේ පොළව කම්පා වෙනකන් සමාධියට සමවැදුණා කියලා සඳහන් කරනවා. ඒ මේ රටේ ජාත පුත්‍රයන්ට රහත් වෙන්න මේ භූමියට ශක්තිය දුන්නා බුදුරජාණන් වහන්සේ. ඒකද උන්වහන්සේ දන්නවා අනාගතේ මෙතන තමයි වැඩිම ਸਰුවඥ ධාතුන් වහන්සේලා තැන්පත් වෙන සෑය ඉදි වෙන්නේ. ඒ නිසා මේ භූමියේ වැඩ ඉඳලා සමාපත්තියට සමවැදිලා මහ පුදුම පුණ්‍යවන්ත ප්‍රතාපවත් දිව්‍ය රාජ්‍යයකට ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරනවා මෙතන තමයි අනාගතයේ දුටු ගැමුණු නම් මහරජෙක් සර්වඥන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා තැන්පත් කරන සෑය සෑය හදන්නේ. ඒ සෑය හදනතුරු මේ භූමිය ඔබ රකින්න ඕනේ. සෑය හැදුවට පස්සේ ධාතුන් වහන්සේ සහිත සෑය ඔබ රකින්න ඕන බුද්ධාන්තරයේ පවතින තාක්කල්. මේ එසේ මෙසේ දිව්‍ය රාජ්‍යයකට නෙමෙයි බාර දෙන්නේ. මේ වාගේ තැන බාර දෙන්නත් දෙව්ලොව උපන්නත් ඒගොල්ලොත් මහා පුදුම පිං කරලා තියෙන්න ඕනේ. ඉතින් අදටත් මේ දිව්‍ය රාජයා ප්‍රාණ පරිත්‍යාගයෙන් මේ සෑය රකින්නවා. ඒ වුණාට සමහර වෙලාවට අපි උන්වහන්සේලාට පිංවත් දෙන්නේ නැහැ. ඒකට හේතුව ඒකට කියනවා මේ කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ දුර්ලභයි කියලා. ලෝකේ දුර්ලභ පුද්ගලයෝ ගොඩක් ඉන්නවනේ. තිකනිපාතේ සඳහන් කරනවා තුන් දිනක් ගැන. අංගුත්තර නිකායේ තිකනිපාතේ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් කරනවා කළගුණ දන්න නැත්නම් දුර්ලභ පුද්ගලයෝ පස් දිනක් ගැන. තිකනිපාතේ සඳහන් කරනවා අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ ඊටාම දුර්ලභයි. දෙකට උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විදිහටම දේශනා කරන ආර්ය ශ්‍රාවකයා ලෝකේ දුර්ලභයි. තුනට කළගුණ දන්න, කළගුණ සලකන පුද්ගලයා ලෝකේ ඊටාම දුර්ලභයි. පංචක නිපාතෙත් මේ තුන් දෙනාම ඉන්නවා. ඊට අමතරව එතන සඳහන් කරනවා ආර්ය ධර්මයේ දේශනා කරනකොට ඒක අවබෝධ කරන පුද්ගලයා නැත්නම් මනාව බණ අහන අය ලෝකේ දුර්ලභයි. ඒ ධර්මය මනාව ශ්‍රවණය කරලා රහත් වෙන අය ලෝකේ දුර්ලභයි කියලා තව දෙන්නෙක් එකතු වෙලා එතන පහක් සඳහන් කරනවා මේ දෙපොලෙම කළගුණ දන්න සුපුද්ගලයා ගැන සඳහන් කරනවා. ඉතින් මේ දෙවිවරු දැනගෙන හඳුනගෙන ඒ අයට පින් දෙන්නේ නැහැ කියලා කියන්නේ අපි අපි කළගුණ නොදන්න જાතියක් බවට එතනම එතනමපත් වෙනවා. රුවන්වැලි මහසෑය ආරක්ෂා කරන්නේ විශාල රූප කියන ප්‍රතාපවත් දෙවි කෙනෙක්. විශාල රූප තමයි උන්වහන්සේගේ නම. නිසා අපි කරන හැම පින්කමකින්ම මේ අති උත්තමයන්ට පින් දෙන්න ඕනේ. මොකද බුදු පියාණන් වහන්සේගේ රන්වන් වූ බුද්ධ ශරීරය වැඩ ඉන්නේ රුවන්වැලි මහසෑය ඇතුලේ. මේ සෑය ඇතුලේ විතරයි බුදු රුවක් සරුවඥ ධාතුන් වහන්සේගෙන් නිර්මාණය වෙලා වැඩ ඉන්නේ. අපි මහසෑය වඳින්න හරි ලස්සන ගාතාවක් කියනවා. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිමාය රන්සුජ්ජල බුද්ධ රූපං නම් නිර්මාණය වුණා ස්වර්ණ වර්ණ වූ සම්බුදු රජුන්ගේ බුද්ධ රූපය සයින්සු කියන්නේ ඒරුව නිදාගත්තාහ සයින්සු යස්මින් උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා ඒ බුද්ධ රූපය නිදාගත්තාහ මේ මහසෑය තුල කියන කාරණාව කියලා තමයි අපි වන්දනා කරන්නේ. බටහිර දිහා බලලා තමයි සතපීලා තියෙන්නේ. එහෙනම් මහසෑයේ ඒ පැත්තට ගිහිල්ලා වන්දනා කරනවා කියන්නේ මෝ මඩල දිහා බලාගෙන වන්දනා කළා කියන එකයි. ඉතින් එහෙම දැනගෙන හරියට ප්‍රදක්ෂිනා කරලා ඒ පැත්තට ගිහිල්ලා වන්දනාමාන කරලා සමසිත පිහිටවන්න ඕනේ. අරතනත්තිය වැටකුළු මල් හතරක් පූජා කෙරුවේ. ඉතින් ඇව මේ මල් හතර පූජා කරනකොට ජීවමාන බුදු පියාණන් වහන්සේ නැහැ. අදත් ජීවමාන බුදු පියාණන් වහන්සේ නැහැ. ඒ වුණාට බුදු පියාණන් වහන්සේ අපි සියලු දෙනාම දිහා බලලා තියෙන්නේ. මේ ජීවත් වෙන ඔබත් අපි සියලු දෙනාමත් අනාගතයේ කොච්චර ප්‍රමාණයක් උපදිනවද ඒ උපදින සෑම පුද්ගලයෙක් දිහාමත් බලලා පිරිනවම් පාලා තියෙන්නේ. අපිවත් දන්නේ අපේ සිතුවිලි මොනවද කියලා. ඊළඟ මොහොතේ මට ඇති වෙන සිතුවිල්ල ගැනවත් හෙට ඇති වෙන සිතුවිලි ගැනවත් අපි දන්නේ නමුත් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ අම්මගේ කුසේ කලල රූපයක් හැටියට පහළ වෙච්ච දවසේ ඉඳලා මරණයෙන් මේ ජීවිතේ කෙරවල වෙනකන් ඔබේ මගේ සිතේ පහළ වෙන සියලුම සිතුවිලි දැකලා පිරිනවන් පාප කෙනෙක්. සියලුම සිතුවිලි උන්වහන්සේ දැක්කා. දැකලා අපට අනුකම්පා කරලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා තියෙන්නේ. ਸਰවඥතා ඥානය කියලා කියන්නේ ඒකට. ඒක විස්තර කරන්න බොහොම බොහොම ගැඹුරුයි. ඒක තේරුම් ගන්න සමහරලාට බොහොම අමාරුයි කෙනෙකුට එහෙම පුළුහන්ද කියලා. ඒකයි කියන්නේ මේ සම්මා සම්බුද්ධ කියන වචනය විස්තර කරගන්න අපට තාම බෑ අපේ පෘතජන ස්වභාවය නිසා. නමුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරනවා නම් තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමී චitte සමම්පලං අදද යම් පූජාවක් කරන වෙලාවේ සිත සම කරනවා නම් ඵලය සමානයි මගේ මේ පූජාව ජීවමාන බුදු පියාණන් වහන්සේටයි කියලා සිත සම කරන්න ඕනේ එහෙම සම කරපු ගමන් ඵලය ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කළ ඵලයමයි අල්ප මාත්‍රයක අඩුවක් ඒකේ දකින්න නැති බවයි බුදු පියාණන් වහන්සේම දේශනා කරන්නේ. එහෙනම් අර්ථ නැත්තේ ගියේ සිත සම කරගෙන බුද්ධ ශරීරය දිහා බලාගෙනයි. එහෙමනම් අපටත් බුද්ධ ශරීරය අරමුණු කරලා ඕනෑම පූජාවක් අද කරන්න පුළුවන්. ඒක භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම දේශනා කළා. හැබැයි ඒකට ලොකු ලොකු පුරුද්දක් අපි ඇති කරගන්න ඕනේ. සමානයි කියන පුරුද්ද. මං කියවා ඒ වටිනාකම අපිට ලබලා දීලා තියෙනවා. තූපාරාම චෛත්‍යය සරුවඥ ධාතුන් වහන්සේ කියලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. තූපාරාම සෑයේ වැඩ ඉන්නේ දකුණු අකු ධාතුන් වහන්සේ. දක්ෂිණ අකු ධාතුව ලංකාවට වැඩම වුණ වෙලාවේ සඳහන් කරලා තියෙන්නේ අකු ධාතුන් වහන්සේ වැඩම කරවනවා කියලා නෙවෙයි. මහා වීරයන් වහන්සේ ලංකාවට වඩිනවා කියලා. කියන්නේ ධාතුන් වහන්සේ ජීවමාන කියන කාරණාව. ඉතින් මේ කෝටි ලක්ෂයක් සක්වලට තියෙන විශාලතම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නලල් තලය. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙනකොට අපි වෙනුවෙන් කරන්න තියෙන සියලු දේවල් කරලා ඉවර කළා. පිරිනිවන් පානකම් බලාගෙන හිටියේ නෑ. අපි බොහෝ දේවල් කරන්න අහවල් අහවල් වයසේ තමයි ওই දේවල් කරන්න කියලා සිල් ගන්න ගුණ පුරන්න අපිට තව කල් තියෙනවා. අපි එහෙමනේ හිතන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පානකම් හිටියේ නෑ. අපි වෙනුවෙන් අවශ්‍ය දේවල් කරන්න. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙනකොට සියල්ල කරලා ඉවර කරනවා. 8 වෙනි වර්ෂයේ ලංකාවට වැඩම කරලා සේරුවාවිල මහසෑය ඉදි වෙන තැන භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් සමාධියට සමවැදිලා පොළොව කම්පා වෙනකන් සමාධියට සමවැදුණ කියලා සඳහන් කරනවා. ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටි හතරක් සුගන්ධ කුටි හතරක් තිබිලා තියෙනවා. අදටත් මේ භූමියට යන කෙනෙකුට කුටි හතර තිබුණ බව සලකුණු විතරක් තියෙනවා. දකුණු පැත්තේ තිබුණ කුටිය සලල කුටිය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ එදා. මේ සලල කුටිය ඉස්සරහ තිබිලා තියෙනවා පොකුණක්. මේ පොකුණේ දිව්‍යමය නාගයෙක් ඉඳලා තියෙනවා සුමන කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂේ ලංකාවට වඩින්නේ මේ සුමන කියන දිව්‍යමය නාගයත් අඬ ගහගෙනයි. ඇවිල්ලා මහසෑය හැදෙන භූමියේ චේරුවාවිල මහසෑය හැදෙන තැන වැඩ ඉඳලා මේ පොළොවට ඒ ශක්තිය දීලා සුමන දිව්‍ය රාජයාට තමයි බාර කරන්නේ අනාගතයේ විශාලතම ධාතුන් වහන්සේ මගේ නලල් තලයේ තැන්පත් වෙන්නේ මෙතනයි මේ භූමියේ එතෙක් එතෙක් රකින්න ඕනේ. සෑය ඉදි වුණාට පස්සේ ශාසනය පවතිනකල් සෑය රකින්න ඕනේ. එහෙනම් ඒ දෙවිවරුද අප්‍රමාණ පින් කළා. ඒ වාගේ නියෝග ලබනද ඉතින් අදටත් සුමන කියන මේ නාගරාජයා කෝටි 12ක නාගසේනාවක් එක්ක සේරුවාවිල මහසෑය ආරක්ෂා කරනවා බුද්ධ ආඥාව නිසා මිරිස වැටියත් බාර දීලා තිනවා ඉන්දික කියන දිව්‍ය රාජ්‍යයකට තූපාරාමේ පවර්ලා තිනවා පටවි පාල කියලා දිව්‍ය රාජ්‍යයකට මේගොල්ලෝ තාම අපි වෙනුවෙන් මේ රටේ මේ සෑයවල් රකින්නවා. ඉතින් අදත් ওই තැන්වල ගිහිල්ලා අපිට බැරිද ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. අපි තාම අභාග්‍ය සම්පන්නද? නෑ මේ රට ඒකයි මම කියේ මෙහි උපදින්නම අප්‍රමාණ පින් කරන්න ඕනේ අනිත් තැන්වල උපදින්න වඩා. ඒ තරම් භාග්යක් මේ රටේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දලදා වහන්සේලා හතරයි. නමුත් දලදා වහන්සේලා දෙකක්ම මේ රටේ වැඩ ඉන්නේ. ඉතින් කාටවත් ඒ වගේ ලොකු වටිනාකම් තියෙන බව නම් පේන්නේ අඩුතරමේ රජයකින් රාජ්‍ය අනුග්‍රහයක්වත් ප්‍රශංසනීය විදිහට මේ තැන් වලට ලැබෙන්නේ නෑ යම් ප්‍රමාණයකට වාම දලදා වහන්සේ දිහා බැලෙනවා පේනවා ප්‍රමාණයකට නමුත් අනික් තැන් දිහා ඒ තරම් ලොකු සැලකිලි සත්කාර තියෙන බවක් පේන්නේ නැහැ. ඉතින් ඒක අපි හැමෝගෙම තියෙන අනිත් පැත්තක මහ විශාල අවාසනාව. ඒ කවුරු නොබැලුවත් අපි අවාසනාවන්ත නෑ මේ තැන් වලට ගිහිල්ලා. මොකද බුද්ධාන්තරයේ පවතිනකම් මේවා වෙනසෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. අපිට පුළුවන් මේ තැන් වලට ගිහිලා ජීවමාන සංඥාවෙන් ඒ වන්දනාව එහෙම්මම සිදු කරගන්න ඒ පූජාවල් ඒ විදිහටම සිදු කරගැනීමේ ශක්තිය තාමත් තියෙනවා. ඉතින් අපිත් මේ වාගේ පුද පූජා ඕනතරම් ජීවිතවල කරලා ඇති. මෙහෙම දේශනාවල් අහනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් වැටකුළු මල් හතරක තිබුණ වටිනාකම මොකක්ද? මං සෑයට පූජා කිරුවේ රත්තරන්. මං පූජා කිරුවේ මැණික්. මං පූජා කිරුවේ රිදී. එහෙනම් කෝ අපට ඒ ඵල ලැබුණා? නොලැබෙන්න හේතුවක් තිබුණා. ශ්‍රද්ධාව, සීලය, සෘතය, ත්‍යාගය, ප්‍රඥාව මේ ටික මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. මේ විදිහටම සිත සම කරගන්න ඕනේ, ඵලය සමාන වෙන්න. මේ ශාසනයේ හැම දෙයක්ම බුදු පියාණන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවකට දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් පිට යම් ප්‍රමාණයකටවත් එළියට යනවා නම් උන්වහන්සේ දේශනා කරපු ශක්තිය නම් අපිට ලැබෙන්නේ උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේම ගමන් කරන්න නම් ඒ දේශනා කරපු විදිහටම ගමන් කරන්න ඕනේ. මොකද යායුතු මාර්ගය ඒ විදිහටම උන්වහන්සේ දේශනා කළා මිසක් අපි දන්නේ නැහැ යායුතු මාර්ගය මොකක්ද කියලා. ඉතින් පාර පෙන්නලා තියෙනකොට කාණුවේ යනවා නම් යන්න ඕනේ ගමනේ තරම් දුර යන්න බැරුව යනවා. ඒ නිසා දේශනා කරපු විදිහටම අපි ජීවිතයේ තෙන්ට හැඩ ගහන්න ඕනේ. එහෙනම් අනුපූර්ව ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සමහර වෙලාවට අපේ රටේ අපි දකිනවා භාවනාවක් කරලා මහා උසස් ප්‍රතිඵල ලබාපු අය කොහේ හරි ඉන්නවද? නැත්නම් මේ පිරිසත් ඒ කටයුතු කරන අය වෙන්න පුළුවන්. නමුත් ඔය කියන සුවය, ඔය කියන යහපත, ඔය කියන සතුට ඇයි අපිට මේ වසර 15ක් 16ක් සිද්ධ කරලා තාම ලැබුණේ නැත්තේ? ඊළඟට බුද්ධ දේශනාව පරිහරණය කරලා බලනකොට වැටහෙනවා හැබැයි අපි ආපු ක්‍රමයට නෙමෙයි යන්න කියලා දේශනා කරලා තියෙන්නේ 15ක් නෙමෙයි අවුරුදු 50ක් භාවනා කරලා තිබුණත් ඒ දේශනා කරලා තිබිච්ච ක්‍රමයට නෙමෙයි නම් අවුරුදු 50 ගිහිල්ලා තියෙන්නේ ආයෙ සිද්ධ වෙනම ඇවිල්ලා මුල ඉඳලා යන්න පටන් ගන්නද ඒකයි මං කියේ අනුපූර්ව ප්‍රතිපදාවක් මේ ශාසනයේ දේශනා කරනවා ඒ ප්‍රතිපදාව එහෙම්මමයි ඒක වෙනස් කරන්න අපිට බෑ අපිට පුළුවන් නම් අපි මෙච්චරකල් එන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දානය මුලින්ම සම්පූර්ණ කරන්න. ඊළඟට සීලය ඊළඟට සම්පූර්ණ කරන්න. දානයයි සීලයයි සම්පූර්ණ කරලා භාවනාවට යන්න. හැබැයි මේ කාරණාව කියම මේ ධර්ම කාරණා අහනකොට හරියට පැටලෙනවා අපිට. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් දන් දීලා සිල් රැකලා ඉවරනකොට අපි මැරුණොත් කවද්ද භාවනා කරන්නේ? ඒ කියන්නේ දානයයි සීලයයි ඉවර කරලා භාවනා කරන්න කියලා නෙමෙයි. මේ දෙක කරන ගමන් භාවනාවත් කරන්න ඕනේ. ඒක දියුණු වෙන්න දානයයි සීලයයි ඊටාම වටිනවා. ඒ අතරේ ඒක මුදුන්පත් කරගන්න අවශ්‍යමයි කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. එහෙම වුණා විතරයි හරියට මේ මග යන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් කැලෑවකට ගිහිල්ලා කරන භාවනාවක් ඊටාම සාර්ථක වෙන්න පුළුවන්. ශූන්‍යාගාරයකට ගිහිල්ලා කරන භාවනාවක් ඊටාම සාර්ථක වෙන්න පුළුවන්. ගමේ බෑ, ගෙදර බෑ, පන්සලේ බෑ, නගරේ බෑ කෙනෙක් එහෙම හිතන්න පුළුවන්. මේ වුණාට බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ එහෙම එහෙම නෑ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තුල දේශනා කරනවා ඒ ඒ පුජ්‍යලයා මේ මේ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ හැමෝටම කැලෑවේ ගිහිල්ලා ওই වැඩේ කරන්න බෑ හැමෝටම gedara ඉඳලා වැඩේ කරන්න බෑ. හැබැයි කැලේ බැරි වෙච්ච අයට තව තැනක් තියෙනවා. gedara බැරි වෙච්ච අයට තව තැනක් තියෙනවා. නගරේ බැරි වෙච්ච අයට තව තැනක් තියෙනවා. එක එක්කිනාට ගැළපෙන තැන් තියෙනවා. මේ කාරණාව හොඳට තහවුරු වෙනවා උපාලි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි විවේකීව බණ භාවනා කරගන්න මං වනාන්තර ගත වෙන්න තීරණය කළා. උපාලි මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ එසේ මෙසේ පුජ්‍යලයක් නෙමෙයි මේ ශාසනයේ විනය භාරධාරියා හැටියට කටයුතු කරේ උන්වහන්සේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා. උපාලි ඇතෙක් ඉන්නවා. මේ ඇතා වැවට බැහැලා හරි සතුටින් ජල ක්‍රීඩා කරනවා. ඒ වැවේ නෙළුම් මල් තියෙනවා. මේ ඇතා නෙළුම් කඩාගෙන නෙළුම් කනවා. නෙළුම් මල් කඩලා ඒවා බලලා සතුටු වෙනවා. නෙළුම් අල ගලවගෙන කනවා ජල ක්‍රීඩා කර කර හොඳට විනෝද වෙනවා. මේක බලාගෙන ඉන්නවා හිවලේ. හිවල කල්පනා කරනවා ඇතාට විතරද ජල ක්‍රීඩා කරන්න පුළුවන්. මටත් පුළුවන් ජල ක්‍රීඩා කරන්න. ඇතා ගියාට පස්සේ හිවලත් ඇවිල්ලා වැවට බහිනවා. හැබැයි ක්‍රීඩාවක් නෑ. එකපාරක් යට ගිහිල්ලා උඩාවා දෙපාරක් යට ගිහිල්ලා උඩාවා තුන්වෙනි පාර උඩාවේ මැරිලා. ඇයි ඒ? දරන්න බෑ. තම තමන්ගේ ප්‍රමාණයට සුදුසු තැන් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ උපාලි මහ රහතන් වහන්සේට දේශනා කරන උපාලි කැලේට යන්න එපා. ඔබට කැලේ හරියන්නේ කැලේ හරියන අයත් මෙතන ඉන්නවා. නමුත් ඔබට කැලේ හරියන්නේ එහෙනම් අපි හිතන විදිහට හරියටම හරියන තැන මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕනේ මේ ධර්මයේ ඇතුලෙන්. මට හිතෙන තැන හරියන තැන නෙවෙයි. ඒ නිසා මේ ශාසනය තාමත් ආශ්චර්යමත්. තාමත් ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් ශාසනය මේක. තාම තාම ඊටාම ජීවමානයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එහෙමනම් මන අවබෝධයකින් යුක්තව මන ශ්‍රද්ධාවකින් යුක්තව බුද්ධ ගෞරවය පෙරදරි කරගෙන සිත සම කරගෙන කටයුතු කෙරුවොත් එදා ලැබිච්ච ප්‍රතිඵලය ලබන්න අපිට අද ඒ වාසනාව ඒ විදිහටම තාම ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය ඉවරයි. වැටකළු මල් හතරක් පූජා කරලා ඇය ලබාපු සම්පත්. එහෙනම් අපිට සමහරලාට ඊට වඩා දේවල් කරන්න පුළුවන්. එවන් දේවල් කරලා මේ ජීවිතේ තව ටිකකින් වියකිලා යන්න කලින් අර මුලින් සඳහන් කළා වගේ ඒ සඳහා තව කල් තියෙනවා කියලා කල්පනා නොකරමින් වහවහා දැන් දැන්ම ශ්‍රද්ධාව දියුණු කරගෙන තෙරුවන්හි පිහිටගෙන මේ කටයුතු සිද්ධ කරන්න. තෙරුවන් නම් අත්‍යවශ්‍යයි බෞද්ධයෙක් වෙන්න. තිසරණයේ බිඳුනොත් අපිට තියෙන ආරක්ෂාව නැහැ. දෙව්දත් මහතෙරුන් අදත් අවීචී දුක් විඳින්නේ සිල් බිඳිලා එහෙම නෙමෙයි. කෝකාලික තිස්ස ස්වාමින් වහන්සේ අදත් පදුම නිරේ දුක් විඳින්නේ සිල් බිඳිලා එහෙම නෙවෙයි. තිසරණ බිඳගත්ත නිසා. එමනම් බෞද්ධයෙක් වෙන්න අත්‍යවශ්‍ය සාධකය තිසරණයයි. බුදුන් දහම් සඟුන් මනාව සරණ ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන ඕනෑම පුජ්‍යලයක් බලාපොරොත්තු වෙන තැනට ඊටා පහසුවෙන් පහසුවෙන් ළඟා වෙනවා. එහෙනම් ඒ සඳහා අපිට තාම ශක්තිය තියෙන බව බොහොම පැහැදිලි. ඒ ශක්තිය සොයා ගන්න එකයි කළ යුතු. ධර්මයේ තුලින් ඒ මනාව අවබෝධ කරගෙන මේ ජීවිතයේ මේ උතුම් ඵලය ලබා ගන්න ඔබ සියලු දෙනාටම මේ සිදු කරගත් ආ උතුම් කුසලය ඒ සඳහා මහත් වූ ශක්තියක් ධෛර්යයක් වාග්යක් වාසනාවක් උදා කරත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ අද ධර්ම දේශනාවේ දායකත්වය සුරංග කුමාර මහත්මයා හා සිලිනි දමයන්ති දෙපළ කල්යාණ මිත්‍ර ආදීන් හා පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් 2016 හතරවෙනි මාස 11 වෙනි දිනට යෙදෙන සිලිනි දමයන්ති මහත්මියගේ ජන්මදිනය අරමුණු කරගෙන තමයි මේ පින්කම මේ ආකාරයෙන් සංවිධානය කරගෙන තියෙන බව සඳහන් කරනවා. ඊට අමතරව අපගේ හා පැමිණි සියලු දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ තවත් ප්‍රධාන අරමුණක් බවට පත් කරගන්නවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින දෙමව්පියන්ට හා පැමිණි සියලු දෙනාටමත් දරණාගම අවසරයි කුසල ධම්ම ස්වාමින් වහන්සේට හා බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් අපගේ ධර්මදේශකයාණන් වහන්සේ වන කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට හා වැඩ සිටින සියලු මහා සංඝරත්නයට ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට හා සියලු රණවිරුවන්ටත් පැමිණ සිටින සියලු දෙනාට හා සියලු සත්වයන්ට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුවය අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනාට ඒ සඳහා මේ සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේද පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව අපගේ හා පැමිණ සිටින මේ සියලුම දෙනා එදිනෙදා ජීවන වෘත්තිය වෙනුවෙන් සිදු කරගන්නා වූ සියලුම රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පවුණු කර ගැනීම සඳහා මේ කුසලයාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා සියලු දෙනාටම නැවත වතාවක් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආරි සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු පින්තුණී නිවන් මගෙහි රුවන් දොරට විවර කරමින් එමුතුම් ධර්මදේශනාව පවත්වා වදාළේ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේටත් දායකත්ව විදරූපින් බරබුසමටත් ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවක ප්‍රේක්ෂක සමූහයාටත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම මේ පින් හේතු වේවා වාසනාව වේවා යන පින්බර ප්‍රාර්ථනෙන් බෞද්ධ රූපවාහිනී ධර්ම දේශනාව මේ නිමාවට පත්වනවා. පිනති ඔබ සැමට සම්මා සම්බුදු සරණ වේවා. සරණ ගච්ඡා ධම්මං සරණ ගච්ඡා शरणं गच्छा